ධර්මානුශාසනාව කරුණ පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නාමයනි අරිය ධර්ම මාර්ගී පාරමී වහන්සේ විසිනි Thank you. තස්සේ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සස්සදා සමරුත්තා භගවතා බහුදුත්තා බහුපායාස ආදීනෝ දෙත් අදියෝති ලෝකාග්ගං සම්මා සම්බුද්ධානං සංසේවදාල ආමාදී මම දැක්කම සූත්‍ර සාපය ඒ කියන්නේ භාවනාවක් කරන යෝගාවචරයන් වහන්සේලම ධ්‍යාන භාවනා වැඩිමක සැලමුවේ අනුස්මරණය කළ යුතු දේ අතරේ කාම ආදීනවය ලයිස්කම් ආනිසංසයක් ඇති වෙනවා. කාම ආදීනව සීකරන්න තෝරන ලයිස්කම් ආනිසංසය කරන්න තෝරන්නේ. කාමන ආදීනව ඕකාර සංකලේසු රොමුතිනේ. කාමයන්ගේ ආදීනව ඕකාරයේ කියන සහග්ගාර සංකලේශ භාවය. ඒ කුසලයේ සියලු ධ්‍යාන ධර්ම වඩන්න බැහැ. ඊළඟට ලයිස්කාම්යානි සංසහතියට හැඳින්වෙන්නේ ධ්‍යාන භාවනා පිළින් ලැබෙන අනිසය. ධ්‍යානිස අනිසය. උපතමින් කියනවා කාමයන්ගේ ආදීන 10ක්. අලදා දූපල සූත්‍රයේ වැඩි සූත්‍ර දේශනාව රැසක උපයන විදිහට මේක දැක්වෙනවා. අත්ථං සනූපම කාම උත්සා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ ඉච්ඡදී මන්තේසු සමා කාම උත්සා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ ඉච්ඡදී අංගාර පාසුතම කාම උත්සා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ ඉච්ඡදී විමස්සතමා කාමවත්ත භගවතා බහුදුස්ස බහුකාරස ආදීනෝ එක්ඛදීය සුතිමසෝ සමා කාමවත්ත භගවතා බහුදුස්ස බහුකාරස ආදීනෝ එක්ඛදීය යාතිකෝ සමා කාමවත්ත භගවතා බහුදුස්ස බහුකාරස ආදීනෝ එක්ඛදීය සුඛකලෝකමා කාමවත්තා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ එක්කදී අතිසෝනෝ කමා කාමවත්තා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ එක්කදී සත්‍යසූලෝ කමාකාමවුත්තා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ එක්කදී සිරූපමාකාමනුස්ස භගවත බහු දුක්ඛා බහු කායක ආදීනෝ ඉච්ඡදීයෝති බුදුරජාණන් වහන්සේලා දාන මේ සූත්‍ර පාඨ දැසේ පැහැදිලි වෙනවා කාම ආදීනම 10යි අත්සංකලෝකම මස්නේලට ඇතිකදන්න දැනගෙන ඉතන සුනතියෝගේ යම් ආස්වාදයක්ද ඒ කුස කෙරෙන්නේ නැත ඔහුගේ කට සුවාගෙන මිය ගන්න තරමටත් වෙනවා. නමුත් එපා වීමක් නැති එක සැපයි. ඒ වගේ ඇස කන නැහැය දිව කය අසුබුරන් කියන වෙන සංස්කාර වස්තුන් දැහැරදී. එතකොටින් එතකොටලක් දැහැගෙන ඉකීමක් යයි. මනස තේසු කම ඒ කියන්නේ දැක්ක බැලක් සත්තු සරලක දැම්මා නම් වහාම එළි ගන්නවා පමණක් නෙවෙයි. ඒකම දෙවියන්. එතනක් නෙවෙයි. දැක්ක බැලක් දැනගත්ත උපුස්ස දිහිණිය අහසේ පියා කරපදේට සසු උපුස්සන්ගෙන් දිහිණියගේ දේරුමක් ඇතුලේ දැක්ක බැල දාන තුරුම ඒක හිංසාවක් පීඩාවක් නෙවෙයි. ඒ වගේ මේ පසුබිම් කියන පංචකාරණක් කෙරෙහි කන්නක්කව ලෝකේ තම පැත්තෙන් එනම් දැනුම් ගෙනුම් මේ කරවුම් කරවුම් අතුමාන් ලැබෙන කමනක් නෝ ජීවිත හානි කර දේතාව සිද්ධ වීමට හේතුවක් වෙනවා. අන්නාරතා සූපමාපාන කියන්නේ සාල අගුරු වලක තාත්තකින් අධිකර ඇති ඇති ඉනි සිදු නැති අඟුරු වැලකට සත්වන පුරුෂයෙකු විසින් යම් කිසි කෙනෙක් අධ්‍යයනය අල්ලගෙන අඟුරු වැලකට අල්ලගෙන ඉන්නවා නේද? හා දාහයක් දෙන දෙන දෙයක් තමයි ඒ කාන්ති සාම වස්තුවෙන් කියන්නේ. ඉනි කූපන සාම ඒ කියන්නේ අපතගත් දුන තුන නැත්නම් අනතුන වලින් දැන් පොල්ලස් වලින් ආදීන් හදාගන්නේ ගිනි තුන. අපේ හැරියොත් සියවාරියෙන් දැවෙනවා. ඒ වගේ තමයි මේ සංස්කාරවත් යාපන හැදියොත් අනිවාර්යෙන් කෙලෙස් දින්නෙන් දුක් දින්නෙන් දැවීමට පත් වෙනවා. සිතින් වූකම ආකාරය ඉගෙනෙන් දුක දෙයක් වාගේ ඉතුරුවක් නෑ ඉතම සරසුලක් ඉතුරු වන්නේ නෑ සංස්කාරවත් වූ දෙවි ඇදී. යාපිත වූකම ආකාරය තමන්ගෙන් නැසගත් දෙයක් වාගේ අනිවාර්යෙන් අත්හරින්න සිද්ධ වෙනවා. නැත්නම් තමයි අහිමි වෙනවා. ඒ සංසිතා වස්තු ක්‍රීතියෙන් අන්න. ඒක කලෝකම සාම ඉදුණු ගෙඩියටි ගහකට ලැබුණු පුරුෂය ගෙඩි කච්චි. ගහින්න බැරි කුජලයා ගහකට අපිටතර කතා ගහ දෙලන. ගහවදී කියන මිනිස්යා නුඹස්සාන උහු අත්තා තුලියේදී දැනෙන්නේ. ඒ වගේ තමයි මේ පංචකාම වස්තුවේදී කරන්නේ. අපි සූදානම් කාල එතන මස්කටල පැත්තක් කුසයක් වගේ විතරම කෙතන දෙයක් තමයි මේ පංචකාම වස්තුවේදී කරන්නේ. අපි සූදානම් කාල හදවතට ඇලෙගිය දැඩි ඉලක්ක සමානයි මේ පංචකාම වස්තුවේදී කරන්නේ. අත්සිරුතම කාම ඉත ගෝර සර්පයේදී සිල්පපුරාගේ තමයි අනතුරු ගායක මේ සංස්කාරලස් වූ එයාදීම ඒ සංස්කාරලස් වූ කරේ යම් කිසි කෙනෙක් ජීවුණානම් එළියගත්තනම් දෙලියගත්තනම් එළියගත්තනම් සැතලියගත්තනම් එළියගත්තානම් ඒ අස්මහරියානම් විශේෂ ආකාරයකට මහා බය ඇති වෙන බව අසුකතාවන සඳහන් වෙනවා. ඒ පස්තිති මහා බයදී දුක් සැලසෙනවා කියන එක ප්‍රසිද්ධයි. මේ වාගේ ආදීනව සම්පූර්ණ සලකන්න ඕනේ. ඒ කියන්නේ මේ හිත ගමනය කර නැගීම නිසා, හිත සමාධිමත් කර නැගීම නිසා, ඒ තව කාමච්ඡන්ද නමේ ඇති වෙන නීවරණය මෙන්න මේ ආදීනව නන්නා දරේ සිටේ පහළ වෙනවා. ඒ නිසා මම කිසිසේ ඒකට අනුදල ගන්න දෙන්නේ නැත. ඒ ආදීනව සැලකෙමින් ඒ සම්පූර්ණ අලුයම යෝ කෙල පිටක් නෙවෙයි. පිළිකුල් කරමින් මේ මුස්සම ප්‍රතිපදාවෙන් ගෙදෙන්නේ මේ කියන අදිස්ථාන කරේතියි. ඊළඟ මේකන් යාලු සංසසලකන. ඒකං සංතං ඒකං පනිතං යදිදං විච්ඡේ කාමී විච්ඡකුතලේ ධම්මේ කල්පස්සං සංසාරං ඒකදං තීති සුඛං කතම ධානං උපතං පජ්ජ විහෙරති. ඒ සංකතාවක් තියෙන කියන චන්දරාමේ සමංග වශයෙන් විස්තම්බන වශයෙන් යටපත් කරමින් වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන්නේ. විශේෂයෙන් නැතවත් දීති සුඛයක් විස්තරයි. සංකාරක සංකාරයි. දීති සත්‍යය විස්තරයි. ඒකාග්‍රතාවක් ඇති ප්‍රථම ධ්‍යානයට පත් වෙනවා. මේක තේසං සම්සං ඒකං සමීපය. අර සංකාරණ වස්තුන්ගෙන් වැළකීමෙන් ලැබෙන සාන්ත වූ ප්‍රණීත වූ සුඛයක්. ඒකන්ත සංසං ඒකන්ත සනී සංයතිතං විපස්සන සරණං උපසම අබ්බත්තං චේතසෝ සංස අබ්බත්තං චේතසෝ සංසසාදනං අවිචක්ඛං විචාරං සමාධිජං චේතසෝ සංදුතියඥානං උපසම්පජ්ජේ විහෙරති ඒ කියන්නේ ඒ සතර ධ්‍යානයේ පැත්තට විපස්සනා කාර්යක ඉස්මෝලා සංස්කාර දෙකේ කෙරෙහි ප්‍රීතිසුඛේ කාර්යතා සහිත වූ සිත පිළිබඳව ඒකෝදී භාවයෙන් උතුම්මාක පැමිණියාව සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛේ වූ විද්‍යාභාවයේ පස්සෙන ඒක අතිශයින්ම විකස්වදා සාන්තයි ප්‍රණීත ඒකම් විසංකං ඒකම් විසමීකං යදිදං කීකියා සිරාගා උපේක්ෂකෝත් විහෙරති තතෝ ච සම්පදානෝ සුඛං ච කායේන කටිසංවේදේති යන්තං අරියාතික්ඛන්ති උපේක්ඛෝ කතිමා සුඛිහාරීති කති අස්ථාන උපසංකච්ඡෙන් හිරති ඒකන්නේ ද්විතිය ධ්‍යානයේ තියෙන තීත්‍ය විපංකීකාරයන්ට ආසන්න බව කලකල දීපයක් නැති විරාමිත විස්ත්‍රීකිත සුඛ ඒකාග්‍රතාවති ඇති ද්විතිය ධ්‍යානයේදී පත් වෙනවා ඒක ද්විතිය ධ්‍යානයට වඩා සාර්ථකයි ඒකං සංකං ඒකං සමීකං යදිදං සිතස්සක සහනා දුක්ඛස්සක සහනා කුද්දේව සෝමනස සෝමනස්සානං යස්සංගම අදුක්ඛං වසුඛං විතේක්ඛා සංජානං උපසංකජ්ජ විහෙරති එතකොට ඒ තීසිය නැති සුඛෝකාංගතාවසෙත ත්‍ෘතිය ධ්‍යානයේදීද ඒ සුඛ වේදනාව විස්ත්‍රිත සුඛ වේදනාව නැ ආගේත ආසන්නයි ඒක නිසා ඒකේ ආදීනව සහිත ගැනීම උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ප්‍රතිසංස්කාරයෙන් බලාපොරොත්තු වෙනවා. එය සූර්ය භාගයේම සුඛ වේදනා, දුක් වේදනා, සෝමනස් වේදනා, දෝමනස් වේදනා ඔක්කොම යටපත් කරලා උපේක්ෂාවෙන් යුක්ත ඉක්මනට පාරිශුද්ධියෙන් යුක්ත වූ සතුටක් ගන්න. ඒකටත් වඩා සාන්තම් ප්‍රණීතයි. ඒකන්ත සංතනිය සංදමනිය සංයති සංසබ්දතු රූප සංඥාන සමතික්‍රම පටිම සංඥාන අත්ංගම ඥානත් සංඥානං අමනසිකාර අනන්තු ආකාශෝ ආකාසානං චාතමං උපසංසද්දෙන් හිරති ඒ චතුර්ථ ධ්‍යාන සමාපත්තියත් වඩා සාන්තයි ප්‍රණීතයි ඒ සතිදසඤ්ඤා එවැනිම රූප සංඥා, නාම සංඥා කියන්නේ ඒකේ අනන්ත ආකාර මුල කරගත් ආකාපානන්තයන් සමාප්තිය කරලා කාන්තයි කරන්නේ. ඒ සම්පතන්තං ඒ සම්පතනී සංයදිදං සම්පතෝ ආපාපානන්තයන් සංයං සම්පතිස්සං අනන්තං විඥානන්ති විඥානන්තයන් සම්පතජ්ජේති. ඒ ආකාසානන්තයන් සංයාවක් ඉස්නවා අනන්ත විඥාන ආරමුණු කුසලස් විඥානන්තාති විපස්සනාන්තයි පිළිසයි. ඒ සංසංතං ඒ සංසමීතය අධිදං සම්බතෝ විඥානන්තාතුන සංයන්තම චිත්තං නැති කිංචේති ආකින්තං යතනං උපසංසජ්ජං හේති. ඒ විඥානන්තාතුන සංයා දිස්නවා ආකාසානන්තාතුන සමාසත්‍ය කිසිවක් නැතයි කියන ස්වාස්තික ප්‍රත්‍යක්ෂ ආරමුණු කුසලස් සිංහයාරුන්ට සමයපත් සිදුවාගෙන මේකත් වඩා සාන්තයි ප්‍රමිතයි. ඒකම් සම්පන්න ඒකම් සමීසයද දිය සංයෝජිතං සම්බතෝ ආකින්තං යාපන සංයං සමතිස්සම්ම මේ සංඥාන සංයතන රූප සම්පජ්ජිරති ඒ ආසංඥාතන ධ්‍යාන සංඥාවක් ඉස්නවා ආසින්තඤ්ඤාතන සමාපත්තිය සාන්පත් ප්‍රණීත බව සිහිපත් කරමින් මේ සංඥාන සංඥාතන සමාපත්තිය සමාදිරන ඒ ජීක සදා සාන්පත් ඒකම් විසන්තං ඒසන්තං ඒකං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූත විපටිනිස්සං සංඝස්සෝ විරාගෝ නිබ්බානන්ති මේ විදිහේ අරූප සමාපත්තිය කියලා දරාගෙන ඊන්දනම වෙති ඊට අනුකූලව සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් විඥානයේ සංස්කාරතු විරාග නිරෝධ සංස්කාරතු විඥාන ධාතු ආબોධ කරගන්නවා නම් ඒ සියල්ල සදා සාන්තයි ප්‍රණීතයි. ඒක මේ විදිහට එකින් එකට ආව සංස්කෘතික සිහිපත්කලියේ ඒ කියන්නේ මාත්‍රිකා වශයෙන් මේවායි කුඩාණු කුඩා අනුසස් සලකා බලනකොට සිය දහස් ගණන් අනුසස් නියතිලේ කියනවා. ඒක නිසා ඒ දුක්ඛන් ආනිසංස ආනන්දනා කියන අස්වාවසේන මේ සමාධි භාවන වැඩි වෙනවා. කාමයන් ආදීනයක් ලයිස්ත්‍රාමි ආනිසංසයත් එක්ක ඉන්පැක්ට් වෙන්නේ. ඉතින් දැන් අපි මේ කරගෙන යන වැඩසටහනේ පරමාර්ථ මේකයි. ඒ ලයිස්ත්‍රාමි ආනිසංස නින්දේ කරගන්න. ඒ කියන්නේ අත්තං වා භෝගස්සං දන් පහය මහංකං වා භෝගස්සං දන් පහයි. අත්ංගා ඥාති පරිවර්ත සංසහාය මසංකංගා ඥාති පරිවර්ත සංසහාය දේශමතුන් ඒහාරිස්වා පාසාලන වස්තාන අත්ථාදෙස්ව අදාරස්ම අනුගාමයන් සම්බජිති මේ සරණ ජීවිතයේ පස්වෙනි කුහමද සියල් සෝභෝගස්කන්ධhari මහත් සෝභෝගස්කන්ධhari කරගන්න සියල් ඥාති කිරිවරක් හරි මහත් ඥාති කිරිවරක් හරි කරගන්න ඉසිතේ රවුල් වහගෙන ඉහළින් කර දෙයත්තර අසවලස්සද කෙරවාගෙන සතුන් ප්‍රයෝජෙන් ප්‍රයෝජුල අනුගාරික ප්‍රයෝජෙන් ප්‍රයෝජුල මේ පරිදීමේ පරමාර්ථය වන්නේ සබ්බ දුක්ඛමේ සරණ නිබ්බාන සත්‍ය කරණස්සාය වේදනා සිතදීම උපනිච්ඡන්තං ජරා ව්‍යාධි මරණ ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසේ අත්‍ය සංප්‍රේම සිය විස්තරෝල ඉච්ඡා විග්‍රහ සංදෝෂාදානස්කන්ධ පරිහරණ දුක්ඛ සතරසා දුක්ඛ මේ සියල්ලෙන්ම අතුමුදුනා වූ අජාති අජර අව්‍යාජි අමෘත අසංකත ධාතු සංසාර සාන්ත අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසයි කියන්නේ. සේන ඒ පරිදිීමේ පරමාර්ථය සපුරා ගැනීම පිණිස ඊන සමාධි ප්‍රඥා ගුණ තුන වැඩෙනවා. කර්මයෙන් ආදී සීල මුලින්ම සීලය සම්පූර්ණ කරයි. සාමනීර සීලය, උපසම්පන්න ප්‍රියතියක් සංවර සීලය, සතර සංවර සීලය කොහොම අන්තිමයෙන් වැඩ. සීල විසුද්ධියට පත් වෙනවා. සීල සුද්ධියට පත් වෙලා ඊළඟට ධිට්ඨි සුද්ධිය සම්පාදනය කරන සමාධි භාවනාව සඳහා. දැන් මේ ප්‍රයත්නවල යන්නේ ඒ සමාධි භාවනාව පිළිබඳ ධිට්ඨි සුද්ධිය පිළිබඳ චිත්තෝසුද්ධිය පිණිස සමාධි භාවනා සම්පාදනය කිරීම. ඒකතුමේ සමාධි භාවනාවම නිවන නෙවෙයි අපි දන්නේ. සමාධි භාවනාව අවශ්‍ය වන්නේ ඉතිසුද්ධිය කතා විපස්සනා ඥාන වඩන්නටයි. අද ප්‍රඥා මේ ප්‍රඥා ස්කන්ධය සමුද්ධ කිරීමයි. ඊළඟ ස්කන්ධය සමාධි ස්කන්ධය ළඟට ප්‍රඥා ස්කන්ධය. මේ ප්‍රඥාස්කන්ධය වැඩිමේදී බුදුදානන් වහන්සේ දෙසූ බොහෝ සිය දහස් ගණන් සූත්‍රවල දැක්වෙන්නේ ඒ විපස්සනා ඥානයේ පළමුව සම්මා සමාධිය සම්පූර්ණ කළ යුතුයි. සම්මා සමාධිය. ඒ සම්මා සමාධිය හැටියට විසුද්ධි මාර්ග අර්ථකථාව හඳුන්වන්නේ සෞපකාර අර්ථ සමාපත්තිය කියලා. සෞපකාර අර්ථ සමාපත්තිය සම්මා සමාධිය. සංකාරාසන උපචාර සමාධිය සහිත අස්ස සමාපatti. මේ අස්ස සමාපatti උපචාර සමාධිය එතන චිත්ත විසුද්ධිය හැටියට ගන්නේ. එතන උපචාර සමාධියේදී නීවරණ යටපත් වෙනවා. උපචාර සමාධියේදී නීවරණ ස්තම්භණය වෙනවා. ඊළඟට අර්පණ සමාධියවලදී අර්පණ සමාධිය අටක් ඇතුළේ තියෙන අස්ස සමාපatti යන්නේ. රූපාවචර සතරයි අරූපාවචර සතරයි. විච්ඡේදාද වශයෙන් වෙන් කරනකොට රූපාවචර ඥාන පහක්ද යටෙනවා. ඒ අර සුද්ධල හිම වෙනස් සම්මති අයියෝ. සම්ද ප්‍රාසෝගාවචරයාට රූපාවචර ඥාන පහක් තීක්ෂණ ප්‍රාසෝගාවචරයාට රූපාවචර හතරක සැලකෙනවා. මේ හිතන්න පුළුවන් නැද්ද ප්‍රඥාවට මොකද පහක් තීක්ෂණ ප්‍රඥාවල පහක් තියෙන්නේ ඒ පහක් දෙන්නේ ඔහුගේ ඉතර අසමර්ථකමක් විතරයි අතරකින් කරන්න තියෙන එක යාර පහක් කරනවා දැන් පියවර අතරකින් යන්න ඕන ගමන පියවර පහක් යන්න ඕන නෑ ඒතර තියෙන්නේ සුපේක්ෂාය කාර්යකාරී නිසා ඒ නන්ද ප්‍රාත්‍යෝගාවතරයට පහසු තීක්ෂණ ප්‍රාත්‍යෝගාවතරයට සුපාද ඥාන අතරකින් සමුත් වෙනවා ඒකට ඒ අර්ථනා භාවනාවලදී අර ජීවරණාදී උපක්ලේශයන් වැඩ වඩා ඉනි වෙලා ඒවා විස්තම්බනේ අතිශයින් විස්තම්බනයටපත් වෙනවා. දැන් බලන්න ලංකාවේ කිය උච්චාංග මහානාග මහරහතන් වහන්සේ. ඒ කියන්නේ ධම්මදින්න මහරහතන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේනම. සම්බුදු මහරහතන් වහන්සේ උපසම්පදායෙන් වහන්සේ ඇතේදී මහරහත් භාවයට සමිල ලබාලා. ඒ කියන්නේ ත්‍රිවිධය සත්‍යදිත්‍ය සූත්‍රි සංඥාලස් සරිතන ත්‍රිවිධ භාවයේ අරමුණට මහරහතන් වහන්සේම සම්බුදු මහරහතන් වහන්සේ. තමයි උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ දෙලොස් සිටියා ඒ එක නමක් උත්සවාලික මහානාග මහරහතන් වහන්සේ. ධම්මදින මහරහතන් වහන්සේ දින සමාපatti සෝලෙන් වැඩෙන්නලා සමාපත්තියෙන් නැගිටලා තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගැන දිනසුන් බැලුවා. ඒ ආචාර්යයන් වහන්සේ මේ අවබෝධය ලබා ගන්නද කියලා. ඇත්තෙන්ම දැන් උපසම්පදාවෙන් අවුරුදු 70ක් වෙනවා ඒ ආචාර්යයන් වහන්සේට උත්තරීක මහානාග ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සතරක් දැක්ම රහස් කියලා හිතාගෙන ඉන්නවා. යෝසී පැත්ත සමා පැත්ත තියෙනවා. කවුද අදිස්නා බල තියෙනවා. ඒකම රසක් කියලා නෑ. ඒක මේ දැනුදින්න වහරහතන් වහන්සේ ජීවිතේ කෙරෙනවා. ජානක් ඥානයද. ඒ පරිති කුජානක් ඥානේ ලබන්ට දියස් වෙන අවශ්‍යයි. විදකක් ඥානේ වාගේ ඒ රසනාලෝකයක් ඒ ඒ කුජල సంతානයේ යෙදී හේතුවක් තියෙන කලන පරිති කුජානක් ලබන්නේ එතකොට දෙයින් ඉන්හසර කෙනේ ගියා තවම රහක් නැති රහක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක තමයි අදිමයන්නේ කියලානේ. තමයි භවනාන් යෝගී කියන්නේ භවනාන් ලබාගත් යම් යම් අධිගමයන් අනුව හිතා ගන්නවා අහවල් ලබන මාර්ගඵලාදී කියලා. ගමන්නේ සමාධිය කියලා. සමාපatti කියලා. ඒ නිසා මුහසේ රහක් කියලා අදිමයන්නේ හිතියි. එපදාට ධර්ම දේශනාවක් සඳහා වැඩිද්දී මේ උත්තරාලික විහාරයේට වැඩි ධම්මදින මහරහතන් වහන්සේ. ඉංගලල ආචාර්යයන් වහන්සේට ගෞරවයෙන් යදන ප්‍රශ්න 17ක්. යමුරු ප්‍රශ්න 17. 17 බොහෝම පැහැදිලිව නිවැරදිව ආචාර්යයන් වහන්සේ උත්තර ලැබුණා. ඒක මාත්‍රිකා කරගෙන ස්වාමීන් වහන්සේගේ ගාම්භීර අවබෝධය බොහෝම උතුම්යි. අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් අවසර ලැබෙන්න ඕනේ කොහොමද ලෝකෝත්තර අධිගමනයකට මේ ස්වාමීන් වහන්සේ. ඉන්නේ අසුදි සිස්ටමේ යන්නේ ඉතින් කිසියම් බයක් නැතුව මේ කිසිම ඒ සැලවියක් නැතුව ඒක අරගෙන ඉවරයක් නේ මම දැන් අවුරුදු 7ක් වෙනවා අධිවස්ත්‍රයට පස්සේ. ඉතින් සිස්ටරත් මේ කියන්නේ ධම්මදින්න මහරහතන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ අභිඥාකාරීත්ව කරනවා නේද? කොහොමද පුළුවන් වැඩි? අනේ ස්වාමීන් වහන්සේ උපේසක කුලේ අස්ත්‍රාජේ මව ආපාමිනේ. සිංහ සමන සමාසමන සුදුකෝල සාල දරන්ත සුදුකාට අස්ත්‍රාජේ මව ආතය. සිංහ ස්වාමීන් මේ අස්ත්‍රාජා කල්ප සොයාගෙන වලිය අකුලාගෙන නමීගෙන උදහන්සේට අනිදෙන හැටියට මාන්නේ. ඒ සියලු ගමම එළවෙන්නේ. ඉතින් ඒ කිසිසු අපාය විනාශය දැකලා මේ සහත් කියලා කිසි ආකාරයන් වහන්සේ දෙන්නේ නැහැ. දායක කියලා. අර බය ඇතිවෙකම ගහන පිළිගුණා. බය කියන්නේ ව්‍යාපාද නිවරණයනේ. බය වෙනකොට ධ්‍යාන පිළිගුණා. මෙච්චර ධ්‍යානලාභී ඉන්නේ කවුරු දහටක් නෑ. දෙන්නේ නැහැ. තමයි පියවර දෙකක් දුවන්නත් නැති. එතකොටම සූලෙන් යන්න ගත්තන්නේ ශිෂ්‍ය රත්නේ ධම්මචිල්ල මහරහතන් වහන්සේ සතරතුරු ගාවිලා. ඒ අතිතුමාසේගේ අවිද්‍යාව පිරිනමනේ සෙලකම සතරතුරු ගාවිලා. පස්සෝ යමුල කිව්වා සරණේ රහත් මොහොන ධාතු වේලාද කියලා. අපල ධාතු වේලාද. ඒ වෙලාවෙන් ආස්වාදයන් වශයෙන් හරිම විහිසමාන වෙනවා. සුසුකේ වැයගෙන වැඳගෙන කියලා නම් මම දැවතුලා නිදුනා කියන්නේ මට සුදුසුකම් දෙන්නේ ඒ ස්වාමීන් කාර්යයන්යි අභිමානීයි ස්වාමීන් වහන්සේ අවුරුදු හතක්ම යෝධාන පරිහරණය කළානේ ඒ නිසා වෙන්නේ දෙන්නේ අනේ ස්වාමීන් මෙන්න මේ කරදරන වඩන බලන්න කියලා දුන්නු මෙත්තා සම්බක්කාරයි සෞඛ්‍ය දුන්නා විලාසනා වැඩේ දුන්නා ඒ මොකද? උන්වහන්සේගේ දයාපූර්ණයේ උන්වහන්සේගේ පියවි සිටේ මේ දේශකාරිත. දේශකාරිත සිතා සංඝාසිත කියන්නේ. මෙයාගේ මේ ධාන බලයෙන් ඔය යට කරගෙන ඉන්නකොට සංකේ වශයෙන් උන්වහන්සේගේ පිහිටාතුනේ දේශකාරිත. ඒක නිසා උන්වහන්සේ මේ දේශ යාපාද සතුට අනුසය දෙමින් සතහනි වෙන බැවින් මත්තා සම්මෝසාරී සියලු සම්මස්ථාන විද්‍යාසනාසහාරණය කියන එක දන්නවා. ඒක ජීව ධර්ම දින්න මහරහතන් වහන්සේ කුටියට ඇතුල් වුණා. අර ආස්ථානයන් වල සත්‍යයට ගොඩ වුණා. හැබැයි වැඩි වෙලාවක් ගියන සීවර තුනයි ගමන් කෙරුවේ. සීවර තුනයි තුනදී මාසේ ධානයක් සතුරු සම්පූර්ණ වෙලා ධාන විදර්ශනාවට හරින ඒ කුම්භවර තුනදී මහා අන්තසත්තුයි. මේ අවස්ථාව මොනතරම් සිදුවේ. එසේ උන්වහන්සේට ධර්ම සමාපත්ත ලබා ගැනීමේ විකාලයේද උන්වහන්සේට ස්වરૂපව විදර්ශනා ක්‍රියාවන් හරිතරම් සිදුවේ. ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරාදාලි. සමාධි විච්ඡේ භාවයේ සමාහිතෝ විච්ඡේ විච්ඡු යථා භූතං පස්සති පජානාති. මහා සමාධි වඩන්නේ. මහා සමාහිත විච්ඡේ සත්‍යාකාරේ නාම රූපාදී කර්මා දසමයි ත්‍රිලක්ෂණාදී ලක්ෂණයි මේවා සත්‍යාකාරයෙන් නුලින් දැකලා මෙන්න මේක නිසා තමයි චිත්ත විසුද්ධිය සඳහා මේ සමාපත්තිය අවශ්‍ය වෙන්නේ සමාපත්තිය මුලින් වැඩි යෝගාවචරයට චිත්ත විසුද්ධිය ආදී විදර්ශනා විසුද්ධිය සම්පූර්ණ කරන බොහෝම සහසීල සුකර වෙනවා. බොහොම සතදායක වෙනවා. ඒක නිසා අපි උත්සාහවන්තව අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ ප්‍රතිපදාවේ නිමානකම යන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා අපි ජීවිතේ පූජා කරන්න තියෙන්නේ අපේ ජීවිතේ පාපකෝණේ පූජා කරන්න තියෙන්නේ අතලෙන්නේ සමාසංසය කල්පලක්ෂය කාර්මී කියලා. ලෝකයේම සිහිතේ ලෝකාලු රස බල ධාරීන් සරුවක් රාජෝත්සවයන් වහන්සේට පූජා කළා කියලා. උන්වහන්සේ ඉදිරියේ පූජා ආසනයක සංසත් කළ මල් පහන් ගාන තමයි අපේ ජීවිතය. අපේ ඉන්සාරේ ජීවිතගෙන කිසිම බැලක් නැහැ. බුද්ධ සංතක ජීවිතයක්, කුමුදවන් සංතක ජීවිතයක් දැන් අපි පවත්වන්නේ අපේ ඉන්නේ. අපේ හැම ඉරියව්වක්ම ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් දැක්වූ විනය අනතයි. විනය ප්‍රත්‍යක්ෂය තමයි ජීවිතය. ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ විදිතේ අපි මේ ගලහතරේ තියෙන මෙත්තම ප්‍රතිපදාව සඵල කරගන්න පුළුවන් වෙන ඒ කාන්තයි. නිසා අපි සීල විශ්වාසය ඇති ඉදිරියට යන්න ඕනේ. දැන් මේ සවස්වාගෙන නානාපාන සති භාවනාව ආනාපාන සති භාවනාවෙන් පමණක් නෑ ඒක සම්මා සමාධි මුදුනටම යන්න පුළුවන් පිළිවෙතක් අපි මේ අනුගමනය කරන්නේ. සම්මා සමාධි මුදුනටම ගිහිල්ලා සමහරවිට මේක අපරපදී සුළු නිදර්ශනයක් හැරෙන්නේ නමුත් ඒ අපට කම්මකාලාචාරයන් වහන්සේගෙන් ලැබුණු උපදේශ අනුව එලොකුදන් අස්ස සමාපත්තුම ලබාගෙන නිදර්ශනයට හැරෙන්න පුළුවන්. එලොකුදන් චතුර්ථ අධ්‍යායට ගිය නිදර්ශනයට හැරෙන්න පුළුවන්. ඉතින් දැන් මේ විදර්ශනා කිරීමේදී අපට ලැබෙන ලැබෙන ආරමුණක් ප්‍රදර්ශනා කරන්න නෙමෙයි. විදර්ශනා කරන්න තියෙන්නේ අපට ඕන ඕන ආරමුණු වර්ගය. ඒක ඉස්සෙල්ලා ඕලාරි කර්මෝ කියගන්න. ඒක පටිවියා කෝපේදී වායෝ සතර ධාතු ඕලාරිකයි. ඕලාරි. ඊළඟට ඕලාරිකෝ රූප අල්ලගන්න. ඕලාරික රූප. ඕලාරික රූප 12ක් තියෙනවානේ. වස්තු රූප එයාගේම ආරම්භය. වස්තු ආරම්භය වතු රූප 12ක් තියෙනවා. ඊළඟට සූක්ෂම රූප අල්ලගන්න. සූක්ෂම රූප 16ක් තියෙනවා. ඒක කලාප වශයෙන් 21ක් 23ක් තියෙනවා. ඒ ඔක්කොම කොට බලන්න පුළුවන් වෙන්නේ මේ සම්මා සමාධියේ පොඩින් පිටාගෙන දැකලා තියෙන්නේ. එතනමයි කියන්නේ ඒ රූප තමංගේ සමලක්ෂණේ අනිකෝ සිනුවම මනුෂ්‍යයන්ගේ සීල සත්‍යයන්ගේ සීල දෙවියන්ගේ සීල ප්‍රඥාන්ගේ තරා රූප ඔක්කොමකට බලන්න වෙනවා. ඒක නම් දෛත්‍ය. සෝපිරස්න. අපේ තුල ප්‍රස්තුන්නේ දාන. මේ සත්වල නෙමෙයි අනන්ත සත්වල සියලුම රූපකට ගන්න පුළුවන් වෙන අවස්ථාව සැලසෙනවා. ඊළඟට නාම අපේ සංකාරයේ සැබරින් සදින චිත්ත පරම්පරාව චිත්ත වීතියන්ව නාම ධර්ම සියලුම චිත්තචෛතසික ධර්මයන් අතට දාසනා කරන්න අවශ්‍ය වෙන පුළුවන් වෙනවා. සමංග සමනක් නෙමෙයි. ධාන සියලුම සුද්ධිලාංගේ නාම ධර්ම අපට දාසනා කරන්න වෙනවා. ඒක නිසා අධ්‍යාත්ම විද්‍යාවලදී අජත්තංවා කායේකානුපස්සී විරති බහිද්ධාවා කායේකානුපස්සී විරති අජත්තංවා වේදනා සේදනානුපස්සී විරති බහිද්ධාවා වේදනා සේදනානුපස්සී විරති අජත්තංවා චිත්තේ චිත්තානුපස්සී විරති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විරති අජත්තංවා ධම්මෝ ධම්මානුපස්සී විරති බහිද්ධාවා ධම්මේ සම්මානුපස්සී විරති එනිසා අජත්ත ධර්ම කොම නාම රූප ධර්ම විදර්ශනාවට ගන්න තියෙනවා ඉන්නේ කියන්නේ කියලා. ඒ වාගේ ලක්ෂණ, රස, සත්‍යතාවන, පදත්තාන කොම ඒ සමාහිත යෝගාවචරය කුදී ඉඳස්නාත. ඊළඟට ත්‍රි ලක්ෂණ. සත්‍යාලී සාකාර මහා ශාසන කොම කරන්න සමාන්ත වෙනවා. අන්තිමේදී ඒ සමාධිමත් යෝගාවචරයට අර සමාධියෙන් දුර්වල යෝගාවචරයට ආවු බොහෝ ගානක් මහන්සියලා කරන්න ඕන කටයුත්ත ඉතාම සුබ කාලයක ඉතාම සුවසේ සසදායකව සිදු කරන්නේ. අපේ බුද්ධ ශාසනයේ තියෙන ඒ සඳහා බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරගෙන මේ සඳහා ජීවනෝත්තරමනේ ජීවනෝත්තරයන් අබුද්ධ ශාසනවලක් තියෙනවා ගමන යන්න අබුද්ධ ශාසනවල තියෙනවා. බුද්ධ ශාසනවලක් අපි ලබාගෙන තියෙන මහා පුණ්‍යකල ප්‍රාර්ථනාවේ ඒ ලබාගත් බුද්ධ ශාසනයෙන් අපි ඉස්සරම විශ්වාසම උතුම් අර්ථය ලබා ගැනීමට මේ ජීවිත වැඩ කරන්නට ඕනේ. ඒ කියන්නේ අත්තන අපලක සැලකන්නේ අරල් සැලක සැලකන්න උද්දරිස්ස පීති කාමෝතං විජ්ජති. සැලක සූත්‍රය කියනවානේ අමා මදේ එරි නැත මනෙන් ගොඩවී සිටගෙන ආස් මදේ කෙනෙක් ගොඩගන්න පුළුවන්. සත්‍යයට දහම් දෙස් විසන දහවලා කියලා කියනවා නමුත් සමා හරියට ඒක පිළිපා සිටිනනම් තමයි අන්න ඒක හරියට ආරෝධ කරලා දෙන්න පුළුවන්. ඒ තමයි බුද්ධ සම්බෝධි ශ්‍රාමික බෝධිසත්වයන් වහන්සේ මුලින්ම කැපී සමානෝතුරා බුදුනි අන්න ආරෝධ කරනවා. ඒ වගේ අපත් කර්මකට මේ විදිහේ බුද්ධ අනුගමනය කරන ඒ ප්‍රතිපල අන්න ආරෝධ කරනවා. ඒ වගේ අප පළමු කොට මේ සුරුවට අනුගමනය කරන මේ ප්‍රතිඵල දිනාගත්තේ තමයි අපි අනුන්ද කරන උපදේශී අනුන්ද දෙන ආවාදේ නිසසේ සාර්ථක වෙන්නේ. ඒ කාලයට දහම් දෙසන්නාකි අපි මේ ධර්මයේ තවත් දුරට දිනු කරගන්න ඕන. මේ ඒ අපි කරන දේශනා ආදී නිස්සලයි කියනවා නෙමෙයි ඒක විශාල තුනක් ලැබෙනවා මොනවාද නුඹන්ට මේ ධර්ම දේශනා කරන ලැබෙන්නේ ඒක නිසා ධර්ම දේශනා කිරීම භාවනා සමකාලීන උතුම් වෙනවා නමුත් මේ භාවනා වැඩපිළිවෙල හොඳට මුදුනට ගියානම් ඒ කරන ක්‍රියාව ඒ කරන දේශනාව ඒ කරන අනුශාසන වඩා ප්‍රතිකරදායක වෙනවා ඒක නිසා සමය සැලසී ලෝක සැලසුම කියන පිළිස ඉදිසසනේ චිරජීවනයේ පිළිස මේ භාවනා වැඩ පිළිවෙලක් හොඳට ගෙනියන්න ඕන. කාම දිනවලා ඉන්න පුළුවන්. එතකොට උපදෙස් තුනක් ඒවායින් පළක් නොගන්නා ඉන්න පුළුවන්. නමුත් ඒ හැම දෙනාම මේ අපි අනුකම්පාවෙන් මේ කටයුතු වල සහභාගී කරවා ගන්න ඕනේ. හරිද? මෙහෙන් තුන්දෙනෙකුගේ උපමාවක් බුදුරජාණන් වහන්සේ ගිලාලෝකම සූත්‍රය දේශනා කළානි සමහර ගිලමික් ඉන්නවා දෙහෙත් කළක් නොකළක් එකක් පාළු කළක් නොකළක් සුව වෙනවා සුව වෙනවායි ඒවා සම්දිස්තාව වාදි දේවා සමාගයෙන් ඉන්නවා දෙහෙත් කරලම සුව වෙන්නේ දෙහෙත් නොකළ සුව වෙන්නේ එකක් පාළු කරලම සුව කරන්නේ එකක් පාළු නොකළ සුව වෙන්නේ එන රෝගීසින් අර තව සමහර රෝගීන් කියන බෙහෙත් කළස් වෙන්නේ නොකළස් වෙන්නේ නෑ එකක් ගන්න කළත් නොකළස් වෙන්නේ නෑ අසාධ්‍ය රෝගී ඒ දෙකේ ඒ කොටස් වෙන බෙදලා තියෙන වෛද්‍ය විද්‍යාවේ සාධ්‍ය අසාධ්‍ය යාප්ති කියලා සාධ්‍ය කියන්නේ සිය වෙන රෝග අසාධ්‍ය කියන්නේ සිය වෙන්නේ නෑ යාප්ති කියන්නේ දෙහත් කිරීමෙන් යතිය රෝගය ඒවත් ජීවිතාල දක්වාම තාත්වික ධාතු ප්‍රසගින්නවා. ප්‍රතිආත්ම රෝගයක් නදාන කෑම ගන්න ඕනේ. ඒකකින් ජීවිතාල දක්වා කලියුතු දෙකට. ඒකට යාත්‍ය රෝග. සාධ්‍ය රෝග කියන්නේ සුව කරන්න පුළුවන් රෝග. අසාධ්‍ය කියන්නේ සුව නොවන රෝග. ඒක තමයි ලෝක සත්‍ය. සමහර කෙනෙක් ඉන්නවා සීලපත් භාවනා කළා. ඒ වගේම ප්‍රතිඥාන ඇසුරක් උත්සව ගන්න දේශනාවක් ඒ ජීවිතේ ප්‍රතිඵල ලබන්නේ සමහර කෙනෙක් ඉන්නවා ඒ විදිහට දීර්ඝ කාලයක් සෝදාක් නිරස්පත් බලයක් නැසුවක් ප්‍රතිඵල ලබනවා සමහර කෙනෙක් ඉන්නවා ධර්මයේ අසලාම ධර්මයේ හැසිරීලාම ප්‍රතිඵල ලබන්නේ නැහැ ඒක නැත්නම් ලැබෙන්නේ අන්නේ විදිහ අවස්ථාවක් තියෙනවා ප්‍රසන්නතාවක පිරිසක් වශයෙන් වැඩ කරනකොට සමහර කෙනෙක් දුරවම හොදී. ඒකෙන් ඉතින් ලෙස රෝම කාර්යක්ෂමව එම දක්ෂලස ඒ කටයුතු යෙදෙනවා. සමහර කෙනෙක් මධ්‍ය වශයෙන් යෙදෙනවා. සමහර කෙනෙක් බොහොම දුරවල යන්නත් පුළුවන්. මේ හැම සදාකම අපි එකහා සමානව අනුග්‍රහ දක්වන්න ඕනේ. ඒක නිසා දැන් මේ කාර්ය සීමාව තුළ අපි ප්‍රේම සහෝදරත්වයේ ඒකම සංවේගීවීම ඒ කටයුතු පිළිගෙන ඒක බොහොම ප්‍රසන්නකමීයයි. අර ඒක උපාසකමවත් කදිතු අනුස්වාමීනි ගුරුමහත්තයා තීලකෙත ඒ සම්පිය සමාරුත්හීලව සමාරුත්සත් කරනවා. ඒක අපට අහින්නේ හිතනවා කියන්නේ. ඒක පිළිසිත දිහා බලනවා මේ මහත්මයා බොහෝම ගෞරවයෙන් කියන අනේ ස්වාමීනි දැන් කෙනෙකුට නමුත් නෑ නෑ නිසා මම නම් කලින් නෑ සම්පත විතරන් නිහඬව ඒ සංඝ පිරිසට යදීනට දැකලා ඔච්චර වාසිනවා මේ. ඒ ගැන අපි බොහොම ඉස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අපේ මේ සංඝ පිරිසට මේ ගත කරන කාල තුළ ඒ සංඝරේ දෝපාරක්ෂා කරන අතරත මම දවසින් දවස දවසින් දවස ප්‍රතිකර නෙලා ගන්න හැටි ඒකත් මම ගන්න පුළුවන්. අපේ උගන්දී කිසිම අභියක්ම කිසිම කෙනෙක් මන්දෝත්සාහී නැහැ. නමුත් අර සිතින් සිත කායට හුරු වෙන්න ඕන, දුකට හුරු වෙන්න ඕන, මනසට හුරු වෙන්න ඕන. ඒකෙන් නිමිත්ත කුසලතාව කුල අර්පණා කෞසලයේ 10කින් එකක් තියෙන නිමිත්ත කුසලතාවට හුරු වෙන්න ඕන. නිමිත්ත කුසලතාව කියන්නේ පරිපරම නිමිත්ත කොහොමද අරමුණු කරන්නේ? උද්ඝා නිමිත්ත කොහොමද අරමුණු කරන්නේ? එවාගේම අතිභාවනමින් කර්මණු කරන්නේ කොහොමද? ඒවායේ ස්වභාව කොහොමද? ඒවා අනුදගන්නේ කොහොමද? ඒවා දැනගෙන තියෙන්න ඕනේ. ඒවා පිළිඳික තමයි දැනගන්න පුළුවන් දෙන්නේ. සත්‍යයක් දැනගන්න ලැබෙන්නේ. මොකද එක එක යෝගාවචරයන්ට ඉන්නේ එන ආකාර විවිධ ආකාරයි. ඒ නැති විවිධ ආකාරයි. නිසා ඒවා යෙදෙනකොට තමයි නිමිත්ත ප්‍රකටතාව ඇති කරගන්න පුළුවන්. මෙන්න මේක නිසා ඒ පිටින් පිට පිටින් පිට ඒ කටයුතු අපි හදාරන කොට තාස්සා ලැබෙනවා. දැන් මේ ආනන්දේට වඩා ඒ ඉදිරි කරලා තියෙන බොහෝ දෙනා. කොහොම අපහසුයක් නිසා ඉදිරිපැවිලා තියෙනවා. ඒක ලොකු ලාභයක්. ඒ කියන්නේ ඒ මොකද වෑයම් යම් කිසි ප්‍රතිපත්තියකදී මේක ලැබෙන අන්තර්ජය. ඒකාදී අර ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ මේ දසමහා කාම ආදීනවයන් දැනගෙන ඒවා කිසු දැකලා ඒවා සම්පූර්ණයෙන්ම ඒවට කිසු පාලා මේ මෙත්තන්න ආනිසංස තේරුම්ගෙන ඒ ලෙක්කන්නේට උර දීලා ලෙක්කන්නේට ණය ණය දීලා ලෙක්කන්නේට මුදුනලා දිනේ කරන්න තාපනේ ජීවන ලඟනවා ඒ බව බලාපොරොත්තු වෙන ලෙක්කන්න ප්‍රතිපදාවේ නිවන සාරවත් ආනිසංස ඒකාන්තයෙන් මේ ජීවිතේම ළඟ ළඟම දවස් වලදීම අපට සාක්ෂාත් කරගන්න හැකි වේවා කියලා අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ අද දවසේ බොහෝ සද්ධාවෙන් උනන්දුවෙන් සමහර ඇත්තෝ බොහොම අසමීප තත්ත්වයක් තියාගෙන මේ යෙදුණා. ඉතින් ඒ කාලය තුල අපි තුන් දොර සංවර කරගෙන නියම සද්ධාභාසයෙන් විස්තරනාභාසයෙන් යෙදුණු මේ ප්‍රතිපත්ති ධර්මයේ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීකාදසත් මූලයේ සුන්දුද්ද පූජාවක් වේවා. මහරියාප්ත නවලෝකුරාසේ සද්ධර්ම ධාතුයේ ධර්ම පූජාවක් වේවා. සත්‍යාරි පුඤ්ජලාරි මහා සංඝරත්නයේ දිරිය සංඝගත පූජාවක් ලැබේවා. කල්යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලා වෙත සිල් ගුරු පූජාවක් වේවා. සීක්‍රයන් දිරිහියානමේ බුදුසසුන නොපරිහි ඉදිරි අනාගතයේ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රති වේදනාසේ සංගී සම්බන්ධකට ලැබෙනා සියලුම ආරක්ෂා වීමට පැවතීමට දැරීමට අපේ මේ ප්‍රතිපත්ති පූජාවක් හේතු වේවා. එවාගෙම අපට ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරමින් අපට මහත්මයන් සිදු කරන අපේ පූජනීය කන්දිත ස්වාමීන් වහන්සේට ඒ කුසල් බලයෙන් වහන්සේට නිරෝධි සපදාල ඇතුළු සිවිසුරාසයකට වැඩි කලක් අපවැනි සිය දහස් කලන් කුල දඩුවන්ට නිවන් මඟ ආලෝකමත් කරමින් කාර්මී පුරන්ත දීර්ඝාස ලැබේවා. එයාගේම ලෝක අනාගතයේ ඒ මාහිමියන් වහන්සේගේ බෝධි සම්භාර මුලින් පත්වූ කුලේ පුරා දිවිපාලක් වේවා. හිමරාතසිත අපේම කාර්මික ආරාධනෙන් අපහාසිතා ලෝකක වැඩම කරවා සිටිනේ අවශ්‍යාලු නායක ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපත්තියන් බලෙන් කියන අසමීප සම්පූර්ණ ශ්‍රේණි විරෝධ භාවයෙන් අවුරුදු 120කට වැඩි කාලයක් දීර්ඝායුෂයේ වේවා ඒ මහණියන් වහන්සේගේ සකල ඉතිං දේවදූතෝ ලෝකේ පරිණිවන් සුවපත් වේවා එසේම අපනමී ලබාවත්නා සමාධියේ දිවිර බන්දි මිත්‍රාදි සකල ඥාති වර්ගයාටත් අපට සීපසෙන් යතුපත් කාලක ප්‍රකම්මේ සපද්දාස්කාර සාදි සත්තු සේනක එයාගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඥාත භාගයේහි එයාම ඥාත භාගයේහි ශ්‍රී ලංකාව ආරක්ෂාව සඳහා ඉනිසිදුර අලවිරුවන්ට අප මේ රැස් කරගත් ප්‍රතිපත්ති ආනුභාව කුසල බලයෙන් සුභ සංඛාර සංකසුද්ධේ කතු බෝධිය සමාන අනුස්වාස් වේවා සමිස්ථාන පාරෝහි සාධන ආරක්ෂක ලේඛාල කාත්මාරක්ෂක දිෂ්ඨ දේවතා මණ්ඩලය සාදරයෙන් මෙතින් අනුමෝදන් සම්බුදු සතුරට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මහ සංඝරත්නයට ධාර්මික දේව ආරක්ෂාව සැලසා දෙස්වා සතු බෝධිවලින් සාන්ත නිවස් ලැබස්වා. සිතායතන දා සෑම සත්‍යතාවක් අපේ සූත්‍රසයතු උපස්ථාන කළ දායක කාලසාදී සමතක් ප්‍රඥාමසේ ජීවත් වෙන ඥාති විස්රාදී සමතක් මේ මේ කාලයේ තුන මහත් උත්සාහයෙන් අපේ වැඩසටහනට සහභාගී වෙන සීලම දායක දායකාදීන්ට දෙනවාසෙන්නේ ආනාරෝග්‍ය සම්පස්සලසී ඇති බෝධිවලින් සාන්ත නිවන් සුවපත් වේවා. දේවී දේශීලී සීල සත්‍යම්චාරීන් මහන්සේලා නිපාසක මහත්මුන්ට අප මේ කරන ප්‍රතිපත්‍යානුභාව බලයෙන් කරපවත් නිරෝගී සුවයෙන් යුතුව සීල සමාධි ප්‍රාර්ථනා තීරසුන් දෙකපත් පූර්ණයේ කොටගෙන ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් මේ ශාස්ත්‍රාම මහනිවන් සූම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ